පිනතුනේ අපි පහුගිය දේශනාව නතර කරන්නට යෙදුනා. මේ කෙලෙස් එක්ක සිත හැම වෙලාවෙම මිශ්‍ර වෙන්න බලනවා. ආන් එහෙම කෙලෙස් එක්ක හිත මිශ්‍ර වෙන්න දෙන්නේ නැතුව භාවනාමය ඥාණයට ඉබේ වැඩෙන්න ඉඩ හරින්න කියලා. අපි එතන ඉඳලා දේශනාව පටන් ගමු අද දවසේ. මේ කෙලෙස් එක්ක හිත මිශ්‍ර වෙන්නේ ඇයි? පිනතුනේ අපි හැම වෙලාවෙම හැම තප්පරයකම මේ ජීවිතේ ගෙවලා තිබ්බේ කොහොමද? ගෙවල තිබුණෙත් ගෙවමින් පවතින්නෙත් තෘෂ්ණාවත් එක්කමයි. අපි අතීතයේ තෘෂ්ණාව ෂේ කරලා ගෙවුවත් නෙමෙයි දැනට තෘෂ්ණාව ෂේ කරලා ඉන්නවත් නෙමෙයි. හැබැයි ව්‍යායාම් කරන්නේ අනාගතයේ තෘෂ්ණාව නැති කරන්න මේ භාවනාවට වාඩි උනේ. එහෙනම් මුළු ජීවිතේම තෘෂ්ණාවත් එක්ක හිටියේ. අන්නේ ජීවිතේම තෘෂ්ණාව එක්ක හිටපු නිසා කොහොම හරි මේ හිතයි අස්සෙන් පස්සෙන් රිංගලා එළියට යන්න උත්සාහ කරනවාමයි. තෘෂ්ණාව එක්ක බැඳෙන්නෙම තමයි පුරුදු දේත් එක්ක ගැට ගැහෙන්නෙම තමයි උත්සාහ දරන්නේ ඒක මනාව තේරුම් ගත යුතුයි කියලා පැහැදිලි කරනවා. ඒ කාරණාවට උදාහරණයක් අපි උදාහරණයක් දෙකක් සාකච්ඡා කළොත් පින්නතේ සමහරලාට මේ පුංචි දරුවෙක් පුංචි දරුවෙක් අඬනවා. බොහොම පුංචි දරුවෙක්. ඒ පුංචි දරුවා අරගෙන ගිහිල්ලා අපි රූපවාහිනිය ක්‍රියාත්මක කරලා එතනින් තියෙනවා. දැන් ඒ දරුවා අඬන්න පටන් ගන්නවාද? එයා රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. එතකොට සංගීත රාවයක් වාදනය වෙනවා මේ කවදාවත් සංගීතයක් අහලම නැති කෙනෙක් දැන් මේ ගීත නාදයට කන් දෙනවා. ඒක Tamanට හොඳට දැනෙන්න ගත්තොත් එයා දන්නේම නැතුව එයාගේ ඇඟ හෙලවෙන්න පටන් ගන්නවා. අතපය හෙලවෙනවා, කකුල් හොලවනවා. සමහර කෙනෙක් තවත් වැඩි වෙච්චාම නැගිටලා මේ හඬත් එක්ක නටනවා. ඇයි ඒ සංසාරේ පුරාම එයාට ඒ පුරුද්ද එයාට ඒ පුරුද්ද තියෙනවා. එහෙනම් මෙතෙක් කල් අපි ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මෙතෙක් කල් ඇවිල්ලා තියෙන්නේ කෙලෙස් එක්කමයි. ඒ කෙලෙස් එක්ක ආපු නිසා නැවත ඒ කෙලෙස් මුහු වෙනකොට ආයේ ඒක අමුතුවෙන් පුරුදු කරන්න දෙයක් පුරුදු කරන්න දෙයක් නෑ ඉබේම ඇඟටෙනවා. ආන් එහෙම කෙලෙස් තිබුණ නිසා මෙන්න මේ වාගේ අවස්ථාවන් වලත් අපේ හිත රිංගලා කෙලෙස් වලටම දුවන්න තමයි මේ කෙලෙස් වලින් පිරිච්ච සුවයක් හොයන්නම තමයි දඟලන්නේ. ඒ නිසා භාවනාමය ඥානයක් ඉබේ වැඩෙන්න දෙන්නේ නැතුව එතෙන්ටත් කෙලෙස් වින්ගලා මන් දැන් සමාධියකට ආවා මන් දැන් යම් තැනකට ආවා මෙහෙම මෙහෙම කියලා අපි හිත රවට්ටන්න උත්සාහ කරනවා. මේ සංසාරෙත් පුරාම අරගෙන ආපු පුරුද්ද නිසා. අන්න ඒ නිසා මේ එකතන ඉඳගෙන භාවනා කරද්දිත් අපිට මොනතරම් මේ කෙලෙස් පහර දෙනවද? මොකද දැන් උත්සාහ කරන්නේ කෙලෙස් නැති කරන්නනේ. ඒ හින්දා කෙලෙස් නිරන්තරයෙන් අපිට පහර දෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ නිසා තමයි මේ විවිධ විදිහට බාධා කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ භාවනාවේ සියුම් දෙයට ඇලෙනවා නම් භාවනාවේදී ලැබෙන සියුම් දේවල් භාවනා කරනකොට දැනෙන එක එක සුවයක් තියෙනවා. අපි මේක කතා කළා සාන්තෝච පනීතෝච කියලා. ඊටාම ශාන්තයි, ඊටාම ප්‍රනීතයි. මේ සියුම් සුවයක්. මෙන්න මේ සුවයට තෘෂ්ණාව වශයෙන් ඇලෙන්න ඇලෙන්න පටන් ගන්නවා. ඒ කාරණා මෙතන සඳහන් කරනවා. සියුම් සියුම් දේවල් වලට කැමති වෙනවා. ආස්වාස රැල්ල මම හොඳටම කරනවා කියලා එහි ඇලෙන්න පටන් ගන්නවා. නෑ මගේ ප්‍රාශ්වාසයත් හොඳයි ආශ්වාසය විතරක් නෙමෙයි ප්‍රාශ්වාසයත් හොඳයි කියලා ඒකට ඇලෙන්න පටන් ගන්නවා. එහෙනම් ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් කියන දෙකට තෘෂ්ණාවෙන් තෘෂ්ණාවෙන් ඇලෙනවා. මොකද ලොකු හදිස්සියක් තියෙනවා. මට හොඳට භාවනාව වැඩෙනවා කියලා දැනගන්න. ඒ නිසා තමයි මේ කල්පනා කරන්නේ ආමගේ ආස්වාසියත් හොඳට කෙරුණා. එහෙනම් ප්‍රාස්වාසියත් හොඳට හොඳට කෙරෙනවා. එහෙම කල්පනා කරන්න ගියාම මම ආස්වාසියෙත් නැහැ. මම ප්‍රාස්වාසියෙත් නැහැ. තෘෂ්ණාවක ඉන්නේ. ඒ නිසා වැඩෙන්නේ වැඩෙන්නේත් නැහැ. ඊළඟට සඳහන් කරනවා අරිහත්ත්වය ප්‍රාර්ථනා කළත් ඒ උපේක්ෂකව කරන්න ඕනේ. මේ භාවනාවේ මගේ අන්තිම අරමුණ මොකද්ද? සසරින් මිදීමේ අරිහත්ත්වය. ඒ අරිහත්ත්වය ප්‍රාර්ථනා කළත් ඒක උපේක්ෂා සහගත වෙන්න ඕනේ. දැඩිව එල්ලෙන්න එපා. එතකොටත් තෘෂ්ණාවක් තියෙනවා. අතහැරලම දාන්නත් එපා. මධ්‍යස්ථව තියන්න. මම භාවනාව වඩ아가ගෙන යනවා. මට ඒකෙන් මේ තැනට යන්න පුළුවන් වෙයි. උපේක්ෂාවෙන් උත්සාහ කරන්න කියලායි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ක්‍රමයේ හැර වෙන ක්‍රමයකින් මේ සංසාරේ ඉස්සරහට යන්න පුළුවන්කමක් ඇත්තෙම ඇත්තෙම නෑ යම් තැනක් එපා කියලා තියෙනවා නම් ඒක එපාමයි යම් තැනක් වඩන්න කියලා තියෙනවා නම් ඒක වැඩි යුතුයමයි ඒයින් පරිබාහිර නම් කිසි දෙයක් කිසි දෙයක් ඇත්තෙම නෑ එහෙනම් අවශ්‍ය මොන ක්‍රමේද මේ සසරින් ඈතර යන්න අවශ්‍ය භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමය විතරමයි රහතන් වහන්සේගේ ක්‍රමයවත් හරියයිද නෑ රහතන් වහන්සේගේ ක්‍රමයවත් හරියන්නේ නෑ ඒ නිසානේ දේශනා කළේ ධර්මකාරණාව භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන්ම පැහැදිලි කරන්න කියලා. අපි කියමු රහතන් වහන්සේ නමක් අපිට ධර්ම දේශනාවක් කරනවා. උන්වහන්සේ රහතන් වහන්සේ අපිට අපිට වඩා බොහෝ දේ අවබෝධ කළා, කෙලෙස් ප්‍රහීණය කළා. නමුත් උන්වහන්සේ අපිට දේශනා කරනවා නම් මෙන්න මේ ක්‍රමවේදයන් ඔස්සේ මෙහෙම මෙහෙම තමයි මම රහත් උනේ. ඒ නිසා ඔබත් ඒ ක්‍රමය අනුගමනය කරලා රහත් වෙන්නේ. එහෙම දේශනා කරනවා නම් ඒ ධර්මය ඒ ධර්මයේ වැරදි. ඒ නිසා රහතන් වහන්සේ නම කවදාවත් එහෙම දේශනා කරන්නේ කරන්නේ නැහැ. මම රහත් වෙච්ච හැටි උන්වහන්සේ කියන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ රහත් වෙන්න භාග්‍යතුන් වහන්සේ අනුගමනය කරන්න කියපු පිළිවෙලයි. මොකද මේ සාගරයක් වැනි ධර්මයෙන් උන්වහන්සේ අල්ප මාත්‍රයක් අරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේ ගත්ත ටික මට ගැලපෙන්නේ මට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමය අපි ඔක්කොටම ගැලපෙනවා. ඒ නිසා රහතන් වහන්සේ නමුත් ධර්මයේ දේශනා කරනකොට දේශනා කරන්නේ තමන් ලබාපු අත්දැකීම් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ විතරයි. දේශනා කළ යුත්තේත් ඒක විතරයි. මොකද අපි අපේ කෙලෙස් ප්‍රහීණය වෙලා වැඩෙන්න ඕන හැටි දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරනේ. වෙන කවුරුවත් ඒක දන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ විතරයි අපිට මෙතනදී වටින්නේ. ඒ නිසා සඳහන් කරනවා රහත් වෙන්න කවුරුත් කැමති ඒ කැමැත්ත කැමැත්තෙන් විතරක් ඒක කරන්න බෑ කියලා. රහත් වෙන්න අපි ඔක්කොම කැමතියි. අපි ඉතින් කැමැත්ත තිබ්බ පළියට ඒක කරන්න බෑ. තෘෂ්ණාව යටපත් කරලා භාවනාමය ඥානයක් දියුණු කරමින් ඉස්සරහට ඉස්සරහට යන්න ඕනේ. අන්න ඒ නිසා සඳහන් කරනවා කැමැත්ත නැතුවත් ඒක කරන්න බෑ. රහත් වෙන්න කැමැත්තකුත් ඕනේ. අන් ඒකයි කිය උපේක්ෂක වෙන්න ඕනේ කියලා. කැමැත්ත නැතුවත් බෑ, කැමැත්ත ඇතුවත් බෑ. මධ්‍යස්ථව උපේක්ෂාවෙන් තෘෂ්ණාවෙන් අල්ලගන්නත් අල්ලගන්නත් එපා. ඒ නිසා මේ කැමැත්ත ඇතුලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ක්‍රමයක් තුලින් විතරක්ම මේ විදර්ශනාව හා මාර්ගඵල ලැබෙන නිසයි භාග්‍යතුන් වහන්සේ සිංහනාද කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනා ක්‍රමයක් තුලින් විතරක්ම ඒ කැමැත්ත දියුණු කරලා ඉස්සරහට යන්න පුළුවන් කියන එක භාග්‍යතුන් වහන්සේ සිංහනාද කරනවා ඉදේව සමනෝ අයි මේ ඉදේව සමනෝ මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනය විතරයි ඉදේව සමනෝ කියලා කියන්නේ එකයි මේ ශාසනයේ පමණයි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ ඉදේව ဒ ුතියෝ මේ ශාසනයේ විතරයි දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ වෙන කිසිම තැනක ශ්‍රමණෙක් පහළ වුණේ නැහැ සැබෑ ශ්‍රමණෙක් කවුද සැබෑ ශ්‍රමණයා කියලා කිව්වේ? මාර්ගඵල ලැබුවේ. සම්බුද්ධ ශාසනයෙන් භාග්‍යතුන් වහන්සේගේ උපදේශයෙන් පිට මගඵල ලැබුවෝ ලෝක ධාතුවේ කොහෙවත් කොහෙවත් නැහැ. අෂ්ට සමාපatti ලබපු අය ඉන්නවා. අභිඥා ලබපු අය ඉන්නවා. අහසින් ගියා, දෙව්ලොව ගියා. නමුත් මාර්ගඵල ලැබුවේ නැහැ. ඒ මාර්ගඵලයක් ලැබුවේ නැහැ කියලා කියන්නේ අපි අර සඳහන් කරපු අනුසය වූ කෙලෙස් නැති කලේ නැහැ කියන එකයි. ඒ කියන්නේ අහසින් යන අය අතරත් ඕනතරම් පෞ සිද්ධ වුණා. අපි කතා කළා ගීතස්වර ආදීනව සූත්‍රයේ පැහැදිලි කරන තැන අහසින් යන සාමණේර ස්වාමීන් වහන්සේ නමක් කාන්තාවගේ ගීත හඬට ඇලිලා ධානයෙන් පිරිහිලා කඩා වැටිච්ච බව. අපි සඳහන් කළා අපේ බෝසතාණන් වහන්සේම එක ආත්මයක ඒ ධර්ම කාරණාවේ අපිට පුංචි වැරදීමක් සිද්ධ වෙලා දේශනා කරලා තිබුණා. අපි සඳහන් කරලා තිබුණේ අකීර්ති පඬිතුමා වැරදි කාම සේවනය කිරීම වුණා කියලා. අපි ඔය ධර්ම කාරණාව පන්සල් ගැන කියද්දි පැහැදිලි කළා අහසින් ඇවිල්ලා පයින් ගියා කියලා. රජුරුවන්ගේ විසවත් එක්ක වැරදි කාම සේවනයේ යෙදিলা. අකීර්ති පඬිත නෙමෙයි හරිත්‍තච තාපස. ඒ කාරණාව නිවැරදි කරන්න ඕනේ. අකීර්ති පඬිත නෙමෙයි හරිත්‍තච තාපස. තාපසතුමාටයි ඒ වැඩේ උනේ. අකීර්ති පඬිතට නෙමෙයි. සිදුවෙච්ච කාරණාව හරි නම විතරක් වැරදිලා තිබුණා. ඒ නිසා අපි ඒක නිවැරදි කරගන්න ඕනේ අකීර්ති පඬිත නෙමෙයි අරිත්තච තාපස කියලා. එතකොට අහසින් ආවේ. නමුත් ඇවිල්ලා මේ වැරදි කාමසේවනයක් Taman අතින් වෙන්න තියෙන සියලුම අවස්ථාවල් නැති කරලා තිබුණේ නැහැ. අවශ්‍ය වුණොත් වෙන්න ඉඩ තිබුණ නිසා ඒ වැරද්ද සිද්ධ වුණා. එහෙනම් අහසින් යනවා අවිඥාලාභී. නමුත් තාම කෙලෙස් අනුශේ වශයෙන් විතරයි ප්‍රහීණය වෙලා තියෙන කෙලෙස් නැත්තටම නැති කරලා නැත්තටම නැති කරලා නැහැ. වැරද්දක් වෙන්න තියෙන ඉඩකඩ නැති කරලා නැති කරලා නැහැ. එහෙමනම් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි පළවෙනි ශ්‍රමණයත් දෙවෙනි ශ්‍රමණයත් එතනින් එහාට ඇතිවෙච්ච මේ හැම ශ්‍රමණයෙක්ම මාර්ගඵලලාභීන් බිහි වුණේ මේ ශාසනයෙන් මේ ශාසනයෙන් විතරයි වෙන කිසිම ක්‍රමයකින් එම කෙනෙක් පහළ නොවිච්ච බව ඒ නිසා බුදුරජාණන් වහන්සේකට සිංහනාද කළා. ඒ පළවෙනි ශ්‍රමණයත් දෙවෙනි ශ්‍රමණයත් දිගින් දිගට සංසාරයෙන් එතර කිරීම කරන්න පුළුවන් උනේත් මේ සම්මා සම්බුද්ධ ශාසනයට විතරයි කියලා. මේ කිසි කෙනෙකුට කරන්න බැරි වුණා. එතකොට සම්මා සම්බුද්ධ ශාසනයට විතරයි ඒක කරන්න පුළුවන් උනේ කියලා කියහම ඒ කියන්නේ මා නිසයි ඒක උනේ. ඒකයි සිංහනාද කරන්නේ. මා නිසයි මට විතරයි ඒක කරවන්න පුළුවන් උනේ කියන එක. ඊළඟට සඳහන් කරනවා සතර මාර්ග හා සතර ඵල ලැබුවන් ඉන්නෙම මේ ශාසනය විතරයි වෙන බාහිර ශාසනයක පහළ වුණේම පහළ වුණේම නැහැ මෙන්න මේ කාරණාව කොයිතරම් වැදගත්ද පින්වතුනි ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන් පිට කාටවත් මේ භාවනාව දිනු කරන්න දිනු කරන්න බෑ ආන් එකයි මේකේ තියෙන වැදගත්කම බුදු පියාණන් වහන්සේගේ කර්මස්ථානයේ විතරක්ම අපි අනුගමනය කළ යුත්තේ ඒ කාරණාව හින්දා එහෙම නැති වුණොත් අපිත් මේ ශාසනයෙන් පිටයි යන්නේ. එහෙමුණොත් අපිටත් බලාපොරොත්තු වෙන ඵලය හම්බ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ කර්මස්ථානයේටම ගරු කළ යුතු වෙනවා. ඒ නිසා යම් මොහතක බුද්ධ වචනය අනුගමනය කරනවද අපි ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. යම් වෙලාවක බුද්ධ වචනය අනුගමනය කරනවා නම් ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ බුද්ධ වචනයට ගරු කරන්නේ නැතුව පින්නතනේ අපි චෛත්‍ය ගාව ගිහිල්ලා 24 පැයම වාඩි වෙලා භාවනා කෙරුවත් අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට නෙමෙයි එතන ඉන්නේ. බුද්ධ වචනයට අනුව ගිහිල්ලා ඉන්නවා නම් අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපිට ඕන හැටියට අපි මේ වැඩේ කරන්න යනවා නම් අපි අන්‍යාගමිකයෙක් මිසක් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නෙම වෙන්නෙම නෑ. ඒක මේ ශාසනයේ ඊටාම සුවිශේෂී කාරණාවක් හැටියට මතක තියාගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ වචනයම ගරු කළ යුතුයි කියන තැනට අපි ආ යුතුමයි. ඒ නිසා සඳහන් කරනවා යම් මොහතක යම් කටයුත්තක් කරන අතර යම් කටයුත්තක් වෙනුවෙන් උත්සාහ කරනවාද තිසරණයෙන් බැහැරව ඒ කටයුත්තට යෙදෙන්න මෙපා කියලා. මේ ශාසනයේ ඉදිරියට ගමනක් යන්න හිතාගෙන යම් කටයුත්තක් ආරම්භුවා නම් තිසරණයෙන් පරිබාහිර වේක කරන්නම කරන්නම එපා කියලා දේශනා කළේ ඒකයි. මොකද බුද්ධ ශාසනයෙන් විතරයි ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ශාසනයට එන්න නම් තිසරණ තියෙන්නම ඕනේ නිසා. ඊළඟට සඳහන් කරනවා කලින් හිටිය කෙනෙක් එහෙම නැත්නම් මම කලින් මේ ශාසනය කටයුතු කළා කලින් මේ කටයුතු මම අවබෝධ කරලා තිබුණා එහෙම කල්පනා කළා දැන් දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අලුත් අලුත් අලුත් තත්වයට පුද්ගලයාපත් වෙනවා. කලින් නම් කටයුතු කළා. ඒ කලින් කටයුතු කළා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඒ විදිහටම අනුගමනය කර කර මම කාලයක් කටයුතු කළා. නමුත් අද බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් මම එළියට ගිහිල්ලා නම් ඇයි කලින් අනුගමනය කරලා අද එළියට ගියේ? කලින් අනුගමනය කරපු පුද්ගලයා නෙමෙයි දැන් ඉන්නේ. වෙන කෙනෙක්. නානත්ත කායා නානත්ත සංඥා වෙනස් වුණා. බණ අහන්න මෙතන වාඩි වෙච්ච කට්ටිය නෙමෙයි දැන් ඉන්නේ. එමනම් බණ අහන්න වාඩි වෙනකොට හරි ශ්‍රද්ධාවෙන් බුද්ධ ගෞරවයෙන් තිසරණ මත පිහිටලා වාඩි වුණත් මේ මොහොත වෙනකොට එයින් පරිබාහිරට ගිහිල්ලා වෙන්න වෙන්න පුළුවන්. එහෙනම් මොහොතින් මොහොත මොහොතින් මොහොත මොහොතින් මොහොත අලුත් වෙන පුද්ගලයෙක් නෙන්නේ. අලුත් ඇඟක් තියෙන්නේ, අලුත් අතපය තියෙන්නේ, අලුත් හිතක් තියෙන්නේ, අලුත් ඇහැක් තියෙන්නේ. ඒ කියන්නේ එදා තිසරණේ පිහිටලා හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. එහෙමනම් මෙන්න මේ પરම්පරාව එක දිගටම අරගෙන යන්න නම් ඔහු ගාව තියෙන්න ඕන පළවෙනි සාධකයේ තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන එදා වගේම අදත් දැන් වගේම හෙටත් මම කොහොම වෙනස් වුණත් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය තුල පිහිටන එක මම වෙනස් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයේ දිගටම පවත්වන කෙනා තමයි බෞද්ධයා බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපි බෞද්ධ වෙනවා බෞද්ධ වෙනවා බෞද්ධ වෙනවා බෞද්ධ වෙනවා. ඉතින් ওই කාරණාව හරියට හිතුවොත් කොච්චර සංකීර්ණ වෙයිද? මම මැරෙන වෙලාවේ කොතනදීද? බෞද්ධ කියන තැනදීද අබෞද්ධ කියන තැනදීද? එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන එකයි. එහෙනම් මේ අපි භාවනා කර කර මේ සකස් කරන්න හදන්නේ ආන් ඒ අන්තිම අවස්ථාව බොහොම නිර්මල කරගන්න දරන වෑයමක්. ඒ නිසා හරියටම ශ්‍රද්ධාවේ තිසරණේ පිහිටන එක අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මොහොතින් මොහොත මොහොතින් මොහොත භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විදිහටම අපි වෙනස් වෙවි වෙනස් වෙවි ජීවත් වෙන නිසා භාග්‍යතුන් වහන්සේමයි දේශනා කළේ වෙනස් වෙවි වෙනස් වෙවි පවතින බව. ඒ වෙනස් වෙවි වෙනස් වෙවි පවතින හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අපි දිගින් දිගටම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකය වෙනවා. ඒ කියන්නේ තිසරණේ වෙනස් කරගන්නේ නැහැ. ඇඟ වෙනස් වුණාට තිසරණේ වෙනස් කරගන්නේ නැහැ. ඒ කියන්නේ දිගටම අපි බුද්ධ ශ්‍රාවකයි. අනික් වෙලාවට භාග්‍යතුන් වහන්සේ ਸਰවඥ භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේ ළඟ වාඩි වෙලා හිටියත් තිසරණේ නැත්නම් අන්‍යගමකමයි කියන කාරණාව හරියටම තහවුරු කරන්නම වෙනවා. ඒකයි සඳහන් කළේ මේ බුදුන් සරණ යනවා කියන කාරණාව තරම්ම තරම්ම අමාරුයි කියලා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මොහොතක් අදිෂ්ඨාන ශීලීත්වයෙන් යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඊටාම අදිෂ්ඨාන ශීලීත්වයෙන් යම් කෙනෙක් මොහොතක් ඉන්නවා නම් මේ බුද්ධ වචනය 100ට 100ක් අනුගමනය කරනවා නම් ඔහු සැබෑ වූ පාසකෙක්මයි. ඔහු සැබෑ වූ බෞද්ධයෙක්මයි. බුද්ධ වචනේ අනුගමනය කරනවා නම් හැම මොහොතකම මේ මොහොතේ ඒක අනුගමනය කරලා ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුගමනය කරන මොහොතේ මම භාග්‍යතුන් වහන්සේගේ උපාසකයෙක්මයි. ඒ පිට ගියපු ගමන් මම වෙන වෙන කෙනෙක්මයි කියන කාරණාව නැවත නැවත තහවුරු කරලා පැහැදිලි කරනවා. ඒ නිසා සඳහන් කරනවා මහා සාගරයේ මැද හිටියත් කාන්තාරයක හිටියත් තනියම අහසේ හිටියත් මේ සිතවිල්ලෙන් නම් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මනෝජය. සාගරයේ හිටියත්, කාන්තාරයක හිටියත්, හිස් අහසට වෙලා හිටියත් මම තනි නම් තනි නම් නෑ. මට මේ ලෝකේ වෙන කවුරුවත් ඕනේ නෑ. මට මේ ලෝකේ වෙන කවුරුවත් නැති වුණාට කමක් නෑ. මට මේ ලෝකේ කවුරු සැලකුවේ නැතත් කමක් නෑ. මට මේ ලෝකේ කවුරු බැලුවේ නැතත් කමක් නෑ. මංගාව භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. එදාට මට වෙන කවුරුවත් එපා. හැබැයි තිසරණ තියෙන කෙනා ගාව විතරයි භාග්‍යතුන් වහන්සේ ඉන්නේ. ඒ නිසා මම සංසාරේ තනි වෙලාම තනි වෙලාම නෑ. මගේ තනිය නැතිකරන්න භාග්‍යතුන් වහන්සේ ඉන්නවමයි සරණ කියලා. ඒ කාරණාව ශ්‍රද්ධාවෙන් අදහනවා නම් අපිට භාග්‍යතුන් වහන්සේගේ සරණ නිරන්තරයෙන් නිරන්තරයෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මහා කරුණික සිතුවිල්ලෙන් නිරන්තරයෙන් අපි දිහා බැලුවා. ඒ කරුණාව අපිට නිරන්තරයෙන් ලැබෙනවා. කොයිම කොහම වුණාමද හරියටම හරියටම සරණ ගියාම සඳහන් කරනවා ඒ මොකක් නිසාද අපි නිතරම ඉන්නේ ජීවමාන සංඥාව සහිතවමයි. ඒ කාරණාවනේ වටින්නේ. අපි නිතරම ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන සංඥාව සහිතවමයි. භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙනවා. මම දිහා බලාගෙන ඉන්නවා. ඒ සංඥාව නිරන්තරයෙන් ඇති කරගත යුතුයි කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේද අපගේ සියලුම සිත් දන්නාසේක. මට මේ උපදින හැම හිතක් ගානේ භාග්‍යතුන් වහන්සේ දන්නවා දකිනවා. ඒ මොකද භාග්‍යතුන් වහන්සේ ජීවමානව ජීවමානව ඉන්න නිසා අන්න එහෙම දකිමින් හැම සිතවිල්ලක්ම සිතවිල්ලක් සිතවිල්ලක් පාසාම යම් කරුණාවක් යම් ආරක්ෂාවක් උන්වහන්සේ මට ලබලා දෙනවා මම හැම වෙලාවෙම හිතන්නේ උන්වහන්සේගේ වචනේ නම් උන්වහන්සේ දේශනා කරපු විදිහට නම් හැම වෙලාවෙම උන්වහන්සේ මම ආරක්ෂා කරනවා. ඒ නිසා සඳහන් කරනවා වාග්යතුන් වහන්සේ දැක්කොත් දකින්න තියෙන අපේ අඩුපාඩුමනේ වාග්යතුන් වහන්සේට. පුතජන අපේ අඩුපාඩුම තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා වාග්යතුන් වහන්සේ නිරන්තරයෙන් කරුණාව යොමු කරන නිසා මේ අඩුපාඩු මගාරවගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරලා සඳහන් කළා මේ මහ ගඟක් පිරීලා ගලනවා වගේ එහෙම නැත්තම් මේ කන්දක් මුදලේ ඉඳලා පල්ලෙහාට ගලාගෙන හැලෙන ඇල්ලක්. බුදුරජාණන් වහන්සේට මේ manuss ලෝකේ ජීවත් වෙලා මැරිලා සතර පායට යන අය. දිව්‍ය ලෝකෙන් චුත වෙලා අපායට යන අය. බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා අපායට යන අය. තිරිසන් ලෝකෙන් පිට වෙලා පෙරේත ලෝකෙන් පිට වෙලා අපායට යන අය බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා බැලුවොත් භාග්‍යතුන් වහන්සේට පේන හැටි ගඟක් පිරීලා ගලාගෙන යන මුහුදට එහෙම නැත්නම් අපි දියැලක් බලන්න ගියහම තොර තෝංචියක් නැතුව එක දිගටම කඩා වැටෙනවා එහෙනම් මේ නිරේට යන අය භාග්‍යතුන් වහන්සේට පේන්නෙත් එහෙම ගඟක් පිරීලා යනවා වගේ ඇල්ලක් ගලනවා වගේ නිරේටම ගහගෙන යනවා මේ ලෝකවල මිනිස්සු සඳහන් කරනවා එහෙම දැක්කහම අපිට නම් බේරන්න බෑනේ ගහගෙන යන කෙනෙක් අපි එක නාන්න ගිහිල්ලා එක්කෙනෙක් ගහගෙන ගියත් අපිට බේරගන්න බැරුව යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට බේරන්න පුළුවන් නම් මේ අය බේර හැකියි. මේ ගලාගෙන යන සත්ත්ව ප්‍රවාහයෙන් එක එක්කෙනා එක එක්කෙනා උස්සලා ගොඩට ගන්නව නම් බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම කවුද ගොඩට ගන්නවා කියලා කියන්නේ? ප්‍රඥාව දියුණු වෙච්ච කෙනා නෙමෙයි. ශ්‍රද්ධාව තියෙන කෙනා. ප්‍රඥාවන්තයා ගොඩ ගන්නෑ. ශ්‍රද්ධාවන්තයයි ගොඩ ගන්නෑ. ප්‍රඥාව තියෙන කෙනා ගාව ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව නිසයි ප්‍රඥාව වැඩෙන්න පටන් ගත්තේ. ඒ නිසා මේ ශාසනයේ මේ ශ්‍රද්ධාව කියන කාරණාව ඊටාම වටිනවා. ඒ ශ්‍රද්ධාව ඇති නිසයි සරණ යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි නිරයෙන් නිදහස් කරනවා භාග්‍යතුන් වහන්සේ හරියට මේ ශ්‍රද්ධාව අපි තුල පිහිටලා තිබුණොත්. ඊළඟට සඳහන් කරනවා එක දවසකට ඒ ඒ ලෝකවල ඉඳලා ඒ ඒ නිරේවල් වලට යන අයත් එහෙමයි. මේ ලෝකෙන් නිරේට යන අයත් ගඟක් ගලනවා වගේ. දිව්‍ය ලෝකේ ඉඳලා නිරේට යන අයත් ගංගා ගලනවා වගේ. පෙරේත ලෝකෙන් යන අයත් ගංගා ගලනවා වගේ. හැමතැනම ශ්‍රද්ධාවන්තයෝ භාග්‍යතුන් වහන්සේ නිදහස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සරණ ගිහිල්ලා යන්නේ. ඒගොල්ලන්ට නිරේට යන්න දෙන්නේ නැහැ කියන කාරණාවයි ඒ සඳහන් කරන්නේ. අපි ඒ කාරණා මුලින් කතා කළා. යමෙක් බුදුන් සරණ ගියා නම් ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසමයි කියලා. ඒ සරණ ගියේ ශ්‍රද්ධා මාත්‍රයෙන් විතරයි. ඒ නිසා සඳහන් කරනවා මේ ශ්‍රද්ධාව සංසාර සාගරය පුරා ගසාගෙන යන විට එයින් ඔසවලා පිහිටිය යුතු ස්ථානයේ පිහිටවන්න හේතු වෙන විශාලතම සාධකයයි. පිහිටිය යුතු ස්ථානයේ පිහිටවන්නේ ශ්‍රද්ධාවමයි. මේ ශ්‍රද්ධාව නිසා තමයි හැම පුද්ගලයෙක්ම සසරින් මිදුනේ. ශ්‍රද්ධාව නැති අය සසරින් මිදුනේම මිදුනේම නෑ. ප්‍රඥාවන්තයා නෙමෙයි ශ්‍රද්ධාවන්තයාම සසරින් ගොඩ ගියා. කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ඥාන විප්‍රයුක්ත සිතෙන් ශ්‍රද්ධාව තියෙනවා කියලා. ඥාන විප්‍රයුක්ත සිතේ ඥාන විප්‍රයුක්ත සිතේ ශ්‍රද්ධාව තියෙනවා. ඥාන සංප්‍රයුක්ත සිතේ ශ්‍රද්ධාව තියෙනවා. ඒ කාරණාව පැහැදිලි කරනවා ඥාන සංපයුක්ත සිතේ විතරයි ප්‍රඥාව තියෙන්නේ. ඥාන විප්‍රයුක්ත සිතේ ශ්‍රද්ධාව තියෙනවා. ඥාන සංප්‍රයුක්ත තිතේ සිතෙත් ශ්‍රද්ධාව තියෙනවා. නමුත් ප්‍රඥාව ප්‍රඥාව ඥාන විප්‍රයුක්ත සිතේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා. ඥාන විප්‍රයුක්ත සිතේ ප්‍රඥාව නැහැ. ඥාන සංප්‍රයුක්ත සිතේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම තියෙනවා. ඥාන සංප්‍රයුක්ත නම්. ඒ නිසා සඳහන් කරනවා ඒ ඥාන සංප්‍රයුක්ත සිත තුළින් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව ඉපදෙන නිසා ඒ පුජ්‍යලයා විශේෂයෙන් ගොඩට යනවා. හැබැයි ඥාන විප්‍රයුක්ත පුජ්‍යලයා ගාවත් ශ්‍රද්ධාව තියෙනවා. ප්‍රඥාව ප්‍රඥාව මදි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම වෙන්න ඕනේ කියලා අපි දේශනා කළානේ. එහෙම නැති වුණොත් එහෙම නැති වුණොත් මෝහ තත්වයටපත් වෙනවා. ශ්‍රද්ධාව වැඩි. කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. සමහරලාට සිල් ගුණ පුරන කෙනෙක් දිහා වුණත් වැරදි විදිහට බලන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව වැඩි හින්දා. ශ්‍රද්ධාව විතරක් වැඩි කරගන්න දේශනා කරලා නෑ. ප්‍රඥාවත් එක්ක හැම වෙලාවෙම සම විය යුතුයි. ඒ නිසා මේ කාරණාවෙදි සඳහන් කරනවා ශ්‍රද්ධාව ඊතරම්ම වැදගත්. නමුත් සඳහන් කරනවා නානත්ත් කායා නානත්ත් සංඥා කියන වෙනස තියෙන නිසා උපදිනව නැති වෙනවා. ඒක ඉදිරියට හරියටම පවත්වන්න පවත්වන්න අපි උත්සාහ කළ යුතුයි. මෙනෙහි කරන ක්‍රමවේදයක් හැම වෙලාවෙම සකස් කරගන්න කියලා සඳහන් කරනවා. කම කමඨහනට සමවදින ක්‍රමය එක එක පුද්ගලයාගේ වෙනස්. ඒ වෙනස් වෙන්නේ අර සංඥා නානත්වයේ හින්දා. කමඨහනට සමවදින ක්‍රමවේදය වෙනස් වෙන්නේ සංඥා නානත්වය නිසා. ඒ නිසා සඳහන් කරනවා කමඨහනට සමවදින ක්‍රමයක් වෙනස්, කමඨහන මෙනෙහි කරන ක්‍රමයක් වෙනස්. 100ක් ඉන්නවනම් ඒ 100 දෙනා කමඨහන මෙනෙහි කරන්නේ ආකාර 100කට. සමවදින්නෙත් ආකාර 100කට මෙනෙහි කරන්නෙත් ආකාර 100කට. හැබැයි ඒ තමන් මෙනෙහි කරන හැටිනේ. නමුත් බුද්ධ වචනේ අපි එකමයි එකමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා වීරිය වැඩි වීම පිළිබඳ ක්‍රමවේදයක් ඕන තරම් ඒ විදිහටම වෙනස් වෙනවා. පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් වෙනවා. ඒකයි එක එක පුද්ගලයාට මගඵල ලබන්න එක එක කල්ගියේ. එක එක පුද්ගලයාගේ කාලය වෙනස් වෙන්නේ ඒ නිසා. සමහරු බොහොම ඉක්මනට එතෙන්ට ආවා. සමහරු දීර්ඝ කාලීනව එතෙන්ට යන්න වෑයම් කළා. නමුත් සමහරලාට මේ ජීවිතේම උත්සාහ කරුවත් මේ ජීවිතේම මාර්ගඵලයක් හොයාගන්න හොයාගන්න බැරුව යනවා. නමුත් මට පස්සේ පටන් ගත්ත අය මට කලින් එතෙන්ට ගියා. මට තවම බැරි වුණා. ඒ මේ සංඥා නානත්වයේ නානත්වයේ නිසා. නමුත් මං එතෙන්ට ගියේ නෑ කියලා. මාර්ගඵලයක් ලැබුණේ නෑ කියලා. මං දරාපු උත්සාහය අහක ගියාද? ඒ උත්සාහය කවදාවත් අහක ගියේ නෑ. අනාගත ජීවිත කෝටි ගණන් ලක්ෂ ගණන් මං සුවපත් කරනවා මගේ ජීවිතය. මොකද මම උත්සාහ කළා සසරින් එතර යන්න. ඒ නිසා. ඒ නිසා සඳහන් කරනවා වෙන වෙනම සිතුවිලි වර්ග වලින් වෙන වෙනම කාරණා වලින් තමන් හිතනවා. එහෙම වෙන්නේ තම තමන්ට ඇතිවෙන සිතුවිල්ල හරියටම ආචාර්යවරයාට සඳහන් කරන්න කියලා කිව්වේ ඒකයි. එතකොට ආචාර්යවරයා තමයි දන්නේ මේ සිතුවිල්ලට අනුව මෙයා කොච්චර කාලයකින් මෙතෙන්ට යයිද? එතෙන්ට යන ගමන ඉක්මන් කරවන්න අවශ්‍ය උපදෙස් ටික ආචාර්යවරයාගෙන් ලැබෙන්නේ මේ කරුණු හංගන්නේ නැතුව ආචාර්යවරයාට කීවොත් විතරයි. ඒ නිසා සඳහන් කරනවා මේ හිතේ විසිරීම වීර වැඩි බව කියන එක නොයෙක් කාරණා නිසා ඇති වෙන්න පුළුවන්. හිතේ විසිරීමයි වීරිය වැඩි බවයි නොඑක් කාරණා ඔස්සේ ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඇඟේ අපහසුතාවයටත් හිත විසිරෙනවා. ඊළඟට තමන්ගේ සිල්වල නැත්තම් පංචශීලයේ සිට ඉහළට යන විටත් මේ සිල් විසිරෙනවා. පංචශීලයේ ඉන්නකොටත් විසිරෙනවා. ඉහළට යන්න යන්න විසිරෙන්න තියෙන ඉඩකඩ කාරණා වැඩි වෙන හින්දා තමයි බුදුරජාණන් වහන්සේ අටසිල් වලට යනකොට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා කියලා පේලියක් දේශනා කරලා තියෙන්නේ ඇයි මේ සියලුම දේවල් හේතු වෙන්නේ හිත විසිරෙන්නයි. එහෙමනම් යම් කෙනෙක් භාවනාවක් වඩනවා නම් දිගින් දිගට ඒ පුද්ගලයාට ඒ සියලු දේවල් වලින් අයින් වෙන්න සිද්ධ වෙනවා. සිල්වල හිත විසිරෙන නිසා තමයි ඒ සිල්පද ටිකම දේශනා කරලා තියෙන්නේ. දිගට දිගට භාවනාවක් වඩලා සමාධියක් හොයාගෙන යන කෙනාට එයාට හරියට බාධා කරනවා මේ දේවල්. හිත විසිරවන්න තමයි උත්සාහ කරන්නේ. මොකද භාවනා අරමුණේ ඉන්නකොටම තෘෂ්ණාවෙන් අර දැකපු නැටීමකට, ගැයීමකට, වැයීමකට හිත ඇලිලා තිබ්බ නිසා භාවනාව අතරින් හිත එහෙයන්ඩ එහෙයන්ඩ තියෙන උත්සාහය වැඩි. එතකොට මේ තව නොයෙක් ප්‍රවාහයක් ඔස්සේ ගඟක් ගලනවා වගේ මේ හිත එළියට යන්න හදනවා. ඒකට තවත් අලුත් අලුත් කරුණු එකතු කරලා තිබ්බම තවත් වැඩි වෙනවන්නේ. නමුත් එහෙම දෙයක් මම බලලා තිබුණේ නැත්තම් මේ හිත ඒ ඔස්සේ එළියට යන එක නවතිනවන්නේ. ආන් ඒකයි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙතන මේ මේ කරුණු පැහැදිලි කරලා තියෙන සීලයේ ඉහළට යනකොට ඒ සියල්ලම විසිරීමට තමයි හේතු වෙන්නේ කියලා පැහැදිලි කළා. ඊළඟට සඳහන් කරනවා මේ අපේ තණ්හාව වැඩි වෙන්න වැඩි වෙන්න හිත විසිරෙන්න පටන් ගන්නවා. තණ්හාව වැඩි වෙන්න වැඩි වෙන්න හිත විසිරෙනවා. කර්මස්ථානයේ හරියටම ප්‍රගුණ කරගෙන යන කෙනෙක් හොඳට භාවනා කරගෙන යන කෙනෙක්. අද යනවා විනෝද චාරිකාවක්. එහෙම නැත්නම් හැන්දෑවේ යනවා ප්‍රියසාදයකට. එහෙම නැත්නම් වෙන මොකක් හරි වෙන මොකක් හරි උත්සවයකට. තෘෂ්ණාව බර උත්සවයකට ගිහිල්ලා සම්බන්ධ වෙලා ආහම ඇවිල්ලා එයා ආපහු මූණකට සෝදාගෙන භාවනාවට වාඩි වෙනවා. එහෙම වාඩි වුණාම වෙනදා හිත එකඟ වෙච්ච තරම් ඉක්මනට හිත එකඟ වෙන්නේ නැහැ. සමහරලාට අද පැය ගාණක් වාඩි වෙලා හිටියා අද එකඟ උනේම උනේම නෑ. අය දවස් ගාණකට ඒක ගන්න බැරි වෙන්න පුළුවන්. ආන් ඒ නිසා එහෙනම් ඒ සියලු දේවල් වලින් අත මිදෙන්න කියලා දේශනා කළා. මේ සමාධිය කියන එක හරියටම හොයනවා නම් කියන කාරණාවටයි මේ දේශනා කරන්නේ. ඒ දේවල් වලින් සම්පූර්ණ සම්පූර්ණ අත මිදෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ඒ වෙනුවෙන් දරන උත්සාහය මහා උත්සාහයක් වුණත් සමහරලාට ඊටා පහසුවෙන් එතෙන්ට එන්න ආයෙ බැරුව යනවා. ඒ නිසා මේ හරියට වටිනවා තව ආහාරය. හිත විසිරෙන්න බලනවා ආහාරය නිසා. අපි ගන්න ආහාර බර ආහාරයක් වෙලා එහෙම නැත්නම් දිරවන වඩු ආහාරයක් වෙලා මේ ශරීරයට වේදනාව දෙන්න පටන් ගන්නවා සමහර ආහාර ගත්තාම. උෂ්ණ අධිකයි, සීතල අධිකයි එහෙම ආහාර ගත්තාම ශරීරයට වේදනාව දෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආහාරයේ හිත විසිරෙන්න හිත විසිරෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඇඟේ තියෙනවා නම් යම් රෝගී බවක් ඒ රෝගී බව නිසා හිත විසිරෙන්න බලපාන්න පුළුවන්. කොහොමත් රෝගයක් තියෙනවා නම් භාවනාවක් වඩන්න හරි හරි අමාරු. විශේෂ ප්‍රතිශයාවක් තියෙනවා නම් වඩන්න බැරුව යනවා. මුණ රෝගයක් තියෙනවා නම් වඩන්න අපහසු වෙනවා. විසිරෙන්න බලනවා. ඒ වේදනාවත් වේදනාවත් එක්ක. ඊළඟට දවස් 30ෙම වැඩ කරලා වැඩ කරලා දෙඩි වෙහෙසක් ඇති වුණාම ඒ වෙහෙස ඇති වුනහම හිත තීන මිද්දේට යන්න බලනවා නිදිබර ගතියට එන්න බලනවා එහෙම වුණොත් ඒත් භාවනාවක් හරියටම වඩන්න බැරුව යනවා මේ කාරණා බොහෝ වෙලාවට Tamange හිත අරමුණෙන් පිටට ගෙනියන්න බලපානවා කියලා සඳහන් කරනවා එවන් වූ බොහෝ කරුණු සලකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ උපදේශ අපට දීලා තියෙන්නේ මෙන්න මේ මේ කාරණා වලින් ඉවත් විය යුතුයි කියලා ඊළඟට සඳහන් කරනවා යම් කාලයක් සිතට නිග්‍රහ කළ යුතු නම් ඒ කළ යුතු ආකාරය පස්සද්දි සමාධි ආදී සම්බොජ්ජංග තුලින් සිත සංසුන් කරගත යුතුයි කියලා. යම් කාලයක හිතට නිග්‍රහ කළ යුතු කාර්යයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිග්‍රහ කළ යුතු කාලය තුල මේ පස්සද්දි සමාධි ආදී සම්බොජ්ජංග තුලින් සිත සංසුන් කරගත යුතුයි කියලා සඳහන් කරනවා. නිග්‍රහ කරන්න ඕනේ කියලා කිව්වේ අපි මේක විස්තර කළා. හිතේ අලසකම ඇති වෙලා හිත ඇකිලිලා දැන් හිත ආපහු නගා හිටවන්න වෙලා දැන් නගා හිටවන්න තමයි මේ පස්සද්ධි සම්බොජ්ජංගය හෝ සමාධි සම්බොජ්ජංගය වගේ දේවල් පාවිච්චි කරන්න අපිට පුළුවන් හිත නගා හිටව ගන්න ඕන වෙන නිසා ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා යම් සමයක සිත සතුටු කළ යුතු නම් ඒක කොහොමද කරන්නේ දැන් ඉස්සල හිතට නිග්‍රහ කළා ඒ හිත ඇකිලිලා හින්දා. දැන් හිත සතුටු කරන්න ඕනේ. යදාස පඤ්ඤා පයෝග මන්දතාය. එහෙම සඳහන් කරන්නේ ඕනෑවට එපාවට භාවනා කරන ආකාරයක් එනවනම් භාවනා කරනවා. භාවනාවටත් වාඩි වෙනවා. පැය ගානකුත් ඉන්නවා. භාවනා කළ යුතු බවක් දන්නවා. නමුත් ඒක ගැන වැඩි වැඩි උනන්දුවක් නැහැ. නමුත් අර කළ පුරුද්ද තියෙන නිසා ඔය භාවනා කරන්න කියලා වාඩි වෙනවා. අර වීර්යය ඒ වීර්ය නෑ. ඒ වීර්ය එහෙම නැති වෙන්නේ ඇයි? උනන්දුව අඩු වුණේ මොන දෙයක් නිසාද? මෙන්න මේ පඤ්ඤා ප්‍රයෝග මන්දතාවය නිසා ප්‍රඥාව යොදා ගැනීමේ තියෙන මද බව නිසායි ඒ භාවනාවට තියෙන උනන්දුව අපට හීන වෙලා ගියේ. ඒ නිසා සඳහන් කරනවා මුලින් තිබුණ උනන්දුව අඩු වෙනවා. උදේ හවස නිකන් ඔහේ ගත කරනවා. ඒ කියන්නේ උදේටත් භාවනා කරනවා, හවසටත් භාවනා කරනවා. අර මුලින් හොයාගෙන යන්න තිබිච්ච වීර්යය ඒ වීර්යය නෑ. ප්‍රඥාව නැති නිසා. ප්‍රඥාව මන්ද වෙලා. ඒ කොහොමද ප්‍රඥාව මන්ද වෙලා කියලා කියන්නේ? ආන් ඒ වෙලාවට මන්ද වූ සිත සතුටු කරන්න ඕනේ. කොහොමද මන්ද වූ හිත සතුටු කරන්නේ? සතුටු කරන හැටි සඳහන් කරලා තියෙනවා. මේ කාරණා සතුටු කරන්නේ පඤ්ඤා ප්‍රයෝග මන්දතා ප්‍රඥාව යෙදීමේ මද බව නිසායි මේ සිත ඇකිලිලා තියෙන සතුටු කරන්න නම් මෙන්න මේ වගේ උනන්දුවක් ඇති කරන්න ඕනේ. කොයි විදිහෙද? ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම නොකර යම් කෙනෙක් ඉන්නවා නම් හිත උනන්දු කරන්න බැරුව යනවා. මොකද මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කියන්නේ? දාන, සීල, භාවනා. දැන් මතක් කරනවා මම මේ විදිහට දන් දීලා තියෙනවා. මේ දානයාගේ ආනිසංස මෙහෙමයි. මන් දුන්න මේ දානයාගේ ප්‍රතිඵලය මේකයි, මේ දානයේ ප්‍රතිඵලය මේකයි. මේ විදිහට දන් දීපු නිසා මම ලබපු ප්‍රතිඵල මෙහෙමයි. එහෙමනම් මේ කුසල් දැන් අපිට කර්මයයි කර්මඵලයයි දෙකම හොඳට විශ්වාසයිනේ. මං කරපු පින්කම හොඳටම අඳුරනවා. ඒ පින්කමේ වටිනාකමත් දන්නවා. ඒකෙන් හම්බ වෙන ඵලයක් මම හොඳටම දන්නවා. ඒ නිසා මම දන්නවා මම මැරුණත් මේ භවයේ ඉවර වෙන්න ගමන් කරන අතරතුර මේ දානේ විපාකේ මට මට ලැබෙනවමයි. එහෙනම් දැන් දානේ ගැන කල්පනා කරලා සතුට වෙනවා. සීලය ගැන කල්පනා කරලා සීලය ගැන කල්පනා කරලා සතුට වෙනවා. මම මෙන්න මේ මේ විදිහට සිල් ආරක්ෂා කළා. අපි එදා කතා කළා දෙව්ලොව යන්න නම් ඒ දෙව්ලොව දැනට ඉන්න දෙවිවරු කොහොම සිල් රැක්කද කියලා අපි හිතන්න ඕනේ. එහෙනම් දැන් මට මතකයි මම මාසෙකට දවස් 6ක් සිල් රැක්කා. ඒ හැම දවසක්ම පූර්ණ උපෝසත මන් සමාදන් වුණා. එහෙනම් දැනට දෙව්ලොව ඉන්න දෙවිවරු යටත් පිරිසෙන් මාසිකට දවස් 6ක්වත් පූර්ණ උපෝසත සමාදන් වෙච්ච අය. එහෙනම් ඒ උපෝසතේ මම සමාදන් වෙලා ආරක්ෂා කළා. වස් කාලය තුල මම දවස් 15ක් උපෝසත සීලේම ආරක්ෂා කළා. එහෙමක එතකොට මේකේ ප්‍රතිඵලය මේකයි. එහෙම හිත හිතා හිත සතුට වෙනවා. ඊළඟට භාවනාව ගැනත් කල්පනා කරනවා මේ භාවනාව ඊටාම ශ්‍රේෂ්ඨයි. නිර්වාණය උදෙසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඉහළ මාර්ගයක්. මම මෙච්චර කල් භාවනා කළා. මෙච්චර කල් මම උනන්දුවෙන් භාවනා කළා. එහි ප්‍රතිඵල මට ඒකාන්තයි නියතයි කියලා භාවනාව පිළිබඳව සිත උනන්දු කරලා සතුටු කරන්න ඕනේ. ආන් එහෙම ප්‍රතිඵල ගැන හිත හිතා හිත සතුටු කරනකොට ආපහු අර මන්ද වූ හිත මන්ද වූ හිත නැගිටින්න පටන් ගන්නවා. ඒ නිසා මෙන්න මේ මන්ද වූ හිත ගැන කරුණු පැහැදිලි කරන අවස්ථා රාශියක් පැහැදිලි කරනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අක්කන සූත්‍රයේ මේ කාරණාව හිතන්න අපේ කරුණු දේශනා කරන හරි ශ්‍රේෂ්ඨ දේශනාවක් තමයි අක්කන සූත්‍රය. මොකද මේ අක්කන කියලා කියන්නේ මෙන්න මේ ගත වෙන ෂණය. මගේ මේ පවතින පවතින වේලාව. ඒක තමයි අක්කන කියලා කිව්වේ. මේ වේලාව කොච්චර වටිනවද? ඒ නිසා සඳහන් කරනවා පිළිතුරේ අපි යනවා උදාහරණයක් මේකට. මේක විස්තර කරගන්න. අපේ කෙනෙක් ඉන්නවා පිළිකාවක් ඇතිලා. දැන් එයා ඉන්නේ පිළිකා රෝහලේ. අපි යනවා පිළිකාව හැදිච්ච කෙනා බලන්න. අපේ කෙනා බලන්නයි ගියේ. නමුත් එතන 100 ගණන් ඉන්නවා පිළිකා හැදිච්ච අය. සමහර අයගේ ඇටකොටු විතරයි. සමහර අය සමහර පැත්තවල තුවාල වෙලා. සමහර අයගේ තුවාල වල පණුව අරන් දානවා. සමහර අය කෑ ගහනවා. සමහර අය විලාප කියනවා. සමහර අය අඬනවා. දැන් අපි දකිනවා මේ මේගොල්ලෝ විඳින දුක්ඛන්දරාව. ඒ දුක්ඛන්දරාව විඳ විඳ අපි කල්පනා කරනවා දැක දැක අනේ මේ ජීවිතේදීම මෙයාට මේ මොන කර්මයක්ද විපාක දීලා තියෙන්නේ කියලා. සංසාරේ අපිට හිතෙනවනේ අනේ මේ ජීවිතේ ඉන්නකන් නම් ওই මිනිස්සයා මෙහෙමයි කියලා කියන්න තරම් ලොකු වැරද්දක් කෙරුවේ නෑ. නමුත් පෙර කරපු පව් කොච්චරයක්ද? අපිට එහෙම හිතෙනවා බොහෝ අය දැකලා. එහෙම හිතෙනවා වුණාට අපිට කවදාවත් හිතෙනවද මෙයාට වඩා ලොකුවට මේ අසනීපෙ මටයි කියලා. අපි අනුයි අපුයි කියලා කල්පනා කරලා කල්පනා කරලා එනවා විතරයි. හැබැයි එයාට වුණා වගේ දෙතුන් ගුණයක් වැඩි වෙලා ඊළඟට මේක මට එන්න මට එන්න පුළුවන්. අන්න ඒක ඇයි අපිට හිතෙන්නේ නැත්තේ? ආ ප්‍රඥාව මද බවින්දා මටත් තියෙන්නේ මේ ඇඟමනේ. මටත් මේ ලෙඩ මේ වෙනකොටත් ඇතුලේ ඇතිනේ. එහෙනම් මං කොච්චර කටයුතු කරන්න ඕනේද? මං කොච්චර අප්‍රමාදී වෙන්න ඕනේද? සඳහන් කරනවා දුක් වෙන්න එපා කියලා එළියෙ කියන්නේ. ඒ කියන්නේ දුක් වෙන්න එපා කියන්නේ අපිට මේ කරුණාව මෛත්‍රිය නැතුව නෙමෙයි. එයා ගැන දුක හිතෙනවා අපි උපස්ථාන කරනවා. හැබැයි ඒගොල්ලන්ට වඩා දුක් වෙන්න කියනවා. තාම කිසිම අසනීපයක් නැහැ. නමුත් තැන් තැන් වල ඇවිද ඇවිද උදේ ඉඳලා රෑ වෙනකන් රාරක්කු බොමින් කඩපිල්වල රස්තියාදු වෙමින් මේ කොහේ හරි වැටිලා රෑක නිදා ගන්නකම්ම පෞකාර වැඩවල යෙදෙමින් ශ්‍රද්ධාව නැතුව මේ කටයුතු කරන අය කොච්චර නිරෝගීද බොහෝම හොඳට පංච ඉන්ද්‍රියම නිරෝගී ඇස් පේනවා කන් ඇහෙනවා කතා කරනවා මේ සියල්ලම නිරෝගී නමුත් කොහාටද මේ ශරීරය යොමු වෙලා තියෙන්නේ පවටමයි මෙන්න මොහු දිහා බලලා ඇයි දුක් වෙන්න කියලා කියන්නේ අනේ අද ඔහොම ජීවත් වුණාට හුස්ම ටික ගියපු ගමන් කොහෙද නිරේ හුස්ම ටික ගියපු ගමන් නිරේ නමුත් ඔබට නිරයෙන් මිදෙන්න යමක් කරගන්න දැන් හොද්දටම පුළුවන් අර රෝහලේ මම දැකපු අය තරම් ඒ අයට දිවිච්ච අසනීප එකක්වත් ඔබට නැහැ හැබැයි අර රෝහලේ ඉන්න කට්ටියට දැන් මේ කතා කරන එක පිනක්වත් කරගන්න බෑ. දැන් භාවනා කරන්න පුළුවන්ද? ඒකත් බෑ. සිල් රකින්න පුළුවන්ද? ඒක කරන්නත් බෑ. දන් දෙන්න යන්න පුළුවන්ද? ඒක කරන්නත් බෑ. අතපය කපලා අරගෙන ආවත් හොඳ කරගෙන දුවලා පැනලා පින්කමක යෙදෙන්න බෑනේ. එක්ක රෝද පුටුවේ ගිහිල්ලා කවුරු හරි පින්කමක් කරන දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් වඩාගෙන ගිහිල්ලා ඉඳවහම ඒක දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඊට වඩා වටිනවනේ දුවලා පැනලා මහන්සි වෙලා ඒ දාඩිය ශ්‍රමය හලලා ඒකට දායකත්වයේ දීලා එයා රැස් කරන පින මහ වගේ නම් අර බලාගෙන ඉන්න කෙනාට මේ මහ පොළොවෙන් නියපොත්තර ගත්ත පස් ටිකක් තරම්වත් ස්වල්ප වූ පිනක්වත් රැස් වෙන්නේ රැස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ඇඟ නිරෝගීව තියෙන වෙලාවේ කොච්චර දේවල් කරගන්න පුළුවන්ද? අන්න එහෙම දේවල් කරලා අර වාගේ ලෙඩක් හැදිලා එක්තෙන් වෙච්ච වෙලාවට කල්පනා කර කර සතුටු වෙන්න පුළුවන් දේවල් රැස් කරන්න පුළුවන්කම තියෙනකොට මේ ජීවිතයේ අකලට අයාලට යොදවලා තියෙන අය දිහා බලලා අර ලෙඩු ගැන බලලා දුක් වුණාට වඩා මේගොල්ලෝ දිහා බලලා දුක් වෙන්න කියලා දුක් වෙන්න කියලා කියනවා. එහෙනම් මේ ෂණය දැන් මේ වාඩි වෙලා ඉන්න මමත් සද්ධර්ම ශ්‍රවණය කරන ඔබත් මේ ෂණේ බොහොම උතුම් තැනක ඉන්නේ. ඒ කියන්නේ අපි හරීම හරිම නිරෝගීනේ දැන් අපි සියලු දෙනාම. නමුත් අපි දන්නවද ඊළඟ තප්පරේ මගේ පපු ව්‍යාබාධයක් වෙලා මම මෙතන වැටෙයිද? මගේ මොළේට ලේ කැටියක් කිරි වෙලා මම මෙතන මැද වැටෙයිද? එහෙම වුණොත් මාස කීයක් මං කතා කරන්නේ නැති වෙයිද? ආයි ජීවිතේට මගේ මානසිකත්වය හොඳ වෙයිද? ඒව දන්නේ අපි. ආන් ඒ නිසයි මේ අක්කන සූත්‍රයේ දේශනා කළේ මේ ලෝකේ තියෙන වටිනාම තප්පරය තමයි මේ ගෙවිලා යන්නේ. මගේ ජීවිතයේ තියෙන වටිනාම තප්පරයයි මේ ගෙවෙන්නේ ඊළඟ තප්පරේ මට මොකක් වෙයිද දන්නේ දන්නේ නැහැ ඒ නිසා මේ තප්පරේ සිල්වත්ව ගෙවන්න මේ තප්පරේ තුල ಗುಣ තියාගන්න මේ තත්පරේ තුල තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ ඒක මට තව අවුරුදු 10ක් යන්න පුළුවන් නමුත් අපි දන්නේ අපි දන්නේ නැහැ ඒක කොතනද කියලා ඒ නිසා අක්කන සූත්‍රයේ මනාව පැහැදිලි කරනවා මේ ජීවිතේ කොයිතරම් වටිනවද අන්න අර පුද්ගලයෝ එහෙම රස්තියාජීවී කාලය ගත කරන්නේ ඇයි මෙන්න මේ සඳහන් කරන්නට යෙදෙන පඤ්ඤා ප්‍රයෝග මන්දතාවය නිසා ප්‍රඥාව යොදා ගන්න තියෙන මද බව. ප්‍රඥාව නැතුවද මෙයාට නෑ, දියුණු නෑ, මන්දයි. එහෙනම් මේ ලෝකෙ දිහා අපි ඇස්සරලා බලහම අපිට 199.99ක්ම පේන්නේ මෙන්න මේ ප්‍රඥාව මදාය. ඊටාම ස්වල්ප දෙනයි ලබාගත ජීවිතේ වීරිය කරන බව වීරිය කරන බව පේන්නේ. නමුත් මේ ප්‍රඥා මන්දතාවයේ සංසාර ජීවිතේ අඳුරෙන් අඳුරටම අරගෙන යනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා ප්‍රඥාව හැම වෙලාවෙම මන්ද භවෙන් ඈත් කරලා ප්‍රඥාව දියුණු කරලා තියාගන්න කියලා. ඒ නිසාම සඳහන් කරනවා මේ ලැබිලා තියෙන ලෝකේ තියෙන හොඳම වෙලාවයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න කියලා දේශනා කරනවා. ඊළඟට සඳහන් කරනවා යම් දවසක පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබලා කෙනෙක් බැලුවොත් මගේ පෙර ආත්ම දිහා මේ පින්නතුන් හරි භාවනාවක් වඩලා මේ ඥාන මාත්‍රයක් ලැබලා ඔබේ නිවාස අනුස්සති ඥානය ලැබලා තමන්ගේ පෙර ආත්ම දිහා බැලුවොත් තිරිසන් වෙලා ඉපදිච්ච ආත්ම කීයක් දකීද ඒ අවස්ථාවවල මට වෙඩි තියලා මැරුවා දුනීතල වලින් විදලා මැරුවා බෙල්ල කපලා මැරුවා ඒ කීයක් පෙනේද එතකොට පෙරේත ජීවිත කීයක් පෙනෙයිද? නිරේ ජීවිත කීයක් පෙනෙයිද? අසුර ජීවිත කීයක් පෙනෙයිද? තිරිසන් වෙලා බඩගාන ජීවිත කීයක් පෙනෙයිද? එහෙමනම් සඳහන් කළා මේ පේන සියලුම දුක්ඛිත ජීවිත ටික සඳහන් කළොත් සමතලා බිමක් වගේ මේ නරක තිරිසන් പ്രേතාසුර සතර පායේ මං ඉපදිච්ච වාර දැක්කා ඒ ඔක්කොම සමතලා බිමක් වගේ නමුත් මම දැන් කවුද මම දැන් මිනිහෙක්. ඒ මිනිහා කොහොමද පේන්නේ? අර සමතලා බිමක තියෙන උස් කඳු මුදුනක් වගේ. සමතලා බිමක තැනි තලා පිට්ටනියක කන්දක් තිබ්බොත් ඒ කන්ද හොඳට පේනවනේ. එහෙනම් දැන් මේ නරක තිරිසන් പ്രേත අසුර කියන මේ සතර අපායවල දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ලබාගත් මනුස්ස ජීවිතේ හරියට සමතලා බිමක තියෙන උස් කඳු මුදුනක් වගේ කියලා සඳහන් කරනවා. ආන්ගේ කඳු මුදුන හොඳට දැర్శණය වෙනවා. අන්න ඒ නිසා ලැබිලා තියෙන අවස්ථාව ඊටාම ඊටාම ඉහළයි. ඒ අවස්ථාවෙන් ලබන්න තියෙන ප්‍රයෝජනය ලබන්න කවදාවත් කවදාවත් දෙපාරක් හිතන් දෙපා අතපහු කරන්න දෙපා කියලා දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අන්න ඒ නිසා මිනිස්්‍ය උපතක අපි ඉපදුනා. මිනිස්්‍ය උපතක් ලැබුවා. ඒ වගේම අපි බුද්ධ ශාසනයක් පවතින යුගයක ඉපදුනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බැබළෙන යුගයක ඉපදුනා. අපි මිත්‍යා දෘෂ්ටික වුණේ නැහැ. අපි මේ බෞද්ධ කියන සම්‍යක් දෘෂ්ටියට යන්න පුළුවන් පරිසර රටාවක් තුල ඉපදෙන්න පින් කළා. අපි පින්නතුන් ඔහොම ඉන්න වෙලාවම කල්පනා කළොත් මම මේ වෙනත් මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනා එහෙමනම් අද මම මෙහෙම පින් කරනවද කියලා. මේ වෙලාවට මම කොච්චර එහෙනම් පව් කරනවා වෙන්න පුළුවන්ද? මේ මන්දතාවය නිසා එහෙමනම් මම ආදායමක් හොයන්න අද මොකද්ද පාවිච්චි කරන්නේ? සමහරලාට කුකුල් කොටුවක් දාන්න නැත්නම් ඌරු කොටුවක් නැත්නම් හරක් ටිකක් නැත්නම් එළු කොටුවක් ඇයි මම මේ ධනෙ උපයන්නේ ඒ ධනය උපයලා මොකටද එහෙම ධනය උපයන්නේ එහෙම කරලා හරි සල්ලි හම්බ වුණොත් එහෙම කළොත් මට හොඳ වෙයි ඒ කියන්නේ හිතන්නේ අපි කිමු කෙනෙක්ගේ ජීවිතේ ණය බර වැඩි දැන් එයා හිතන කොහොමද මේ ණය ගෙවන්නේ මේ ණය ගෙවන්න නම් ඊටාම පහසු ආදායම් මාර්ගයක් එක්ක මේ රාරාක විකුණන එක. නැත්තම් මත් කුඩු විකුණන එක. එහෙම නැත්තම් කුකුළු හදන එක. දවස් 45යිනේ ලොකු ආදායමක්. කුකුල් කොටුව ලොකු වෙච්ච තරමට ආදායම ලොකුයි. එයාට එහෙම හිතෙන්න පුළුවන්. එහෙම ඉක්මනට ආදායමක් ආවොත් මට හොඳ වෙයි. මගේ අනාගතය හොඳ වෙයි. හොඳ වෙයි. කොච්චර කාලයකටද? අද හැටියට බැලුවොත් අපි අවුරුදු 70කට 75කට වඩා ජීවත් වෙන එකක් නෑ. එතකොට මට හොඳ වෙන්නේ කොච්චර කාලයකටද? අවුරුදු 70කට 75කට විතර. නමුත් දැන් මේ වැඩ පටන් ගන්නකොටත් මට අවුරුදු 30 35 ගෙවිලානේ. තව ජීවත් වෙන්න තියෙන්නේ 30ක් 35ක්. ඕකෙත් කොහොමත් 15ක්වත් මම දුක් විඳිනවා. ඉතින් ඊටත් වඩා අඩු කාලයක්. ඒ ටික හොඳ කරන්නනේ මේ ලැහැත්ති වෙන්නේ. එහෙනම් ඒක පැත්තක තියලා ධාර්මිකව ධනයක් උපයාගෙන කෙනෙක් ජීවත් වෙනවා නම් කාටවත් මම කරදර කරන්නේ මගේ ශක්තියෙන් යොදාගත්ත ව්‍යාපාරයක මගේ ශක්තියෙන් කරගත්ත ගොවිතැනක මගේ ශක්තියෙන් කරගත්ත වෙළඳාමක ඒකෙන් හම්බ වෙන්නේ සමහරලාට ඒ වෙළඳාමේ පොඩි ආදායමක්. හැබැයි අර වාගේ මෙහෙම කරලා මට හොඳ වෙයි. එහෙම හොඳ වුණොත් අවුරුදු 60යි 70යි. නමුත් එක පිංකමක් හරියට කරගත්තොත් ඒකෙන් මට කොච්චර හොඳ වෙනවද? අනාගත ජීවිත කෝටි ගාණක්ද ප්‍රකෝටි ගාණක්ද කියලා කියන්න බෑ. එකක් හරියට කරගත්තොත්. අන්න ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කරනවා නම් එකක් හරි හරියට පින්කමක් කරන්න කියලා. ඒක මම බොහොම දුප්පත් වෙඳගෙන කරන පුංචි පින්කමක් වෙන්න පුළුවන්. නැත්තම් මගේ ශක්ති ප්‍රමාණය කරන සතුටු වෙන මහා දානයක් වෙන්න පුළුවන්. හැබැයි මම මේක හරියටම කළා. මට ඒක ඊටාම ඊටාම වටිනවා සසරට. එහෙම පින්කම් කරගන්නේ කවුද? මෙන්න මේ ප්‍රඥා මන්දතාවයෙන් තොර වෙච්ච අය. ප්‍රඥා මන්දතාවයේ ඇති අය තමයි ජීවිතේ විතරක් සුවපත් කරගන්න හිතුවේ. ප්‍රඥාව යොදා ගන්න අය මෙලොවයි පරලොවයි දෙකම දෙකම සුවපත් කරන්න වෑයම් කරන අය. ඒ නිසා මේ මන්දතාවයේ කවදාවත් තියාගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් අපට අවවාදන් ශාසනා ලබලා දෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නදිනාර පතිපූජිකා කියන දිව්‍යාංගනාවගේ කතාවක් තියෙනවා. පතිපූජිකාව. පතිපූජිකා දිව්‍යාංගනාවගෙන් මාලාකාර දිව්‍ය පුත්‍රයා තමයි අහලා තියෙන්නේ. මේ මනුස්ස ලෝකෙට එන්න කරපු පින්කම් පිළිබඳව. ඉතින් පතිපූජිකාව පිළිබඳව කාරණාව සඳහන් වෙනවා අපිට ඒ කාරණාව ධර්ම කාරණාවකින් බලලා එයා දිව්‍ය ලෝකෙට එන්න මනුස්ස ලෝකෙන් කරපු පින්කම් මොනවද? බොහොම ස්වල්ප වූ පින්කම් කරලා තියෙනවා. නමුත් ශ්‍රද්ධාවෙන් කළා හරියටම කළා. ශ්‍රද්ධාවෙන් කළා හරියටම කළා. දැන් අපේ ඇයිට මතකයි අර පීත විමාන කතාවේ. ඒ කාන්තාව මොනවද චෛත්‍යයට පූජා කරන්න අරගෙන ගියේ? වැටකොළු මල්. වැටකොළු මල් හතරක්. පූජා කරගන්නත් බැරි වුණා. මගදි මැරුණා. මැරිලා ගියා දෙව්ලොව. හරියටම කරගත්තා. ශ්‍රද්ධාවෙන් කළා. ජීවමාන සංඥාවෙන් ගියා. ආගේ නිසායි හරියටම කරගන්න ඒක ලොකුද පොඩිද කියලා ભેදයක් ලොකුද පොඩිද කියලා ભેදයක් නැති නිසා නිසා අපි කලින් සාකච්ඡාවක දේශනාවක සාකච්ඡා කළා මේ පළවෙනි කහවණු දහස උපයන්න යම් කෙනෙක් වෑයම් කරනවා නම් දෙවෙනි කහවණු දහස උපයන්න ඉච්චර වෑයම් වෑයම් කරන්න ඕනේ නෑ. එහෙනම් අපි මේ ලබාගත් ජීවිතයේ ඒ කහවණු දහස ලබාපු අය. අන්න ඒ වගේ පින්නතුනි සඳහන් කරනවා මේ මූලිකව සම්පූර්ණ කළ මූලික කරුණු සම්පූර්ණ කරපු අය අපි ඒ නිසා මේ ජීවිතේ අපිට මුකුත් මුකුත් අඩු නෑ මූලික කරුණු සම්පූර්ණ කරලා තියෙන්නේ. වහා ධනෙ උපයලා අපායෙන් මිදෙන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ඒ උපයන ධනය මේ අති විශිෂ්ට ධනයක් උපයන ක්‍රමවේදයක් තමයි එහෙනම් මේ මේ අධ්‍යයනය කරන්නේ. විශාල පිරිසකට උපයන්න තියෙන ලොකුම ධනෝපායන මාර්ගය හම්බ කරන ක්‍රමය කියලා දෙන්න තමයි මේ දේශනා මාලාවේ දේශනා මාලාවක් හැටියට දීර්ඝ දේශනා ගණනාවක් දීර්ඝ දේශනා මාලාවක් හැටියට කරවන්නේ ඇයි? තමනුත් ඒ ධනෙ උපයමින් ලෝක සත්වයාටම සංසාරයෙන් එතර යන්න පුළුවන්. මෙහි වියදම් කරන කාසිනෝට්ටු නෙමෙයි. මෙතනින් එහාට යනකොට අරගෙන යන්න දෙන මග වියදම් හම්බ කරවන්න හැම දිනාටම ලබලා දෙන රැකියාවක් වගේ. ඒ මෙලව ධනයේද නෑ. පරලොව යනකොට වියදම් කරන්න දෙන මග වියදම් උත්පාදනය කරලා දෙන ශේෂ්ත්‍රයක් වගේ මේ ධර්ම දේශනා මාලාව තුල සම්පූර්ණ කරවන්න උත්සාහ කරන්නේ එයයි. ඒකයි මේ පින්කම් තරම්ම මහත්ඵල පින්කම් බවට පත් වෙන්නේ අසීමිත පිරිසක් සසරින් ගොඩ යන නිසා ගෙනියන නිසා. එනිසා අපායෙන් මිදෙන්නේ කාරණාව හරි හරි වටිනවා. ඊළඟට වාග්යතුන් වහන්සේ අපිට සඳහන් කළා කොච්චර කාලයකටද අපි මේ එදිනෙදා කරන වැඩ කොච්චර කාලයකටද වැඩේ යෙදිලා ඉන්නකම් විතරයි. ඉන්පස්සේ හැම එකම තියෙන්නේ දුකයි වේදනාවයි. ඒ නිසා නමුත් පින්කමක් කරගත්තාම ඒ වැඩේ යෙදිලා ඉන්නකන් විතරක් නෙමෙයි සතුට තියෙන්නේ. පින්කම ඉවර වෙලා මෙනෙහි කරන මොහොතක් මොහොතක් ගන්න උපදින්නේ උපදින්නේ සතුට සිත්. එහෙනම් ප්‍රඥාව තියන අය කොහොම පින්කම්ද කරන්නේ? හිත හිතා සතුට වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ හිත හිතා සතුට වෙන්න පුළුවන් පින්කම් කියලා වෙනම පින්කම් જાතියක් නැහැ. හැම පින්කමක්ම හිත හිතා සතුටු වෙන්න පුළුවන් දේවල්. හැබැයි පව් කරනකොට කරන වෙලාවට සතුට දැනෙයි. ආයෙ හිත හිතා සතුටු වෙන්න බෑ. ඒ හැම මොහොතකම රැඳෙන්නේ, රැස් වෙන්නේ, ඇති වෙන්නේ පව්. නැත්තම් දුක. පින්කම් කරාම ඇති වෙන්නේ සතුට, පව් කරාම ඇති වෙන්නේ හැම වෙලාවෙම දුක. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට අනුශාසනා කළේ නිරන්තරයෙන්ම සතුට වෙන්න පුළුවන් දේවල්ම සිද්ධ කරන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කාරණාව පැහැදිලි කරපු හැටි පිළිතුරේ තවත් සඳහන් කරනවා මේ එක පින්කමක් හරියට කරගන්න කියලා සඳහන් කළේ මේ කාරණාව සම්පූර්ණ කරන්නයි කියලා. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ උසස්ම සුවය එහෙම නැත්නම් සිත සංසිඳෙන්නේ පුද්ගලයාගේ සිත සංසිඳෙන්නේ නැහැ. උසස්ම සුවයට යන්නේ ආස්වාදයට යන්නේ නැහැ. හේතුව භාවනා කරනවා හිත යන්තම් එකඟ වෙනවා. භාවනා කරනවා හිත යන්තම් එකඟ වෙනවා ඒත් හරියටම එකඟ කරගන්න බෑ සංසිඳීමටපත් වෙන්නෙත් නෑ ඒ මොකක් නිසාද අන්න අර මුලින් සඳහන් කරපු මන්දභාවයේ මන්දභාවය නිසා භාවනා නම් කරනවා සංසිඳෙන්නේ නෑ කවදාවත් මන්දභාවයේ හින්දා එහෙනම් මේ මන්දභාවය නැතුව හැම වෙලාවෙම හිතට උනන්දු ඇති කරවන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කරුණු පැහැදිලි කළා උදාහරණයක් හැටියට අපි කල්පනා කළොත් මෛත්‍රී භාවනාව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කී කී ඉන්නකොට අපිට මුකුත් දැනුනේ නැහැනේ. අපි සමහරට මාසයක් දෙකක් තුනක් සුවපත් වේවා කී කී හිටියා. මුකුත්ම වෙනසක් දැනුනේ නැහැ. අපේ වචන ටික සිතවිල්ල විතරයි. ඒ නිසා අපි කල්පනා කරනවා නෑ මුකුත් දැනුන්නේ නෑ. වැඩක් නෑ. අත්හැරලා දානවා. උනන්දුවක් ඇති වෙන්නේ නෑ ඒ කාරණාව ගැන. නමුත් තව ටිකක් කරගෙන යනකොට මේ කෙනාට පුදුමාකාර ශරීර සුවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ ශරීර සුවය දැනිලා තමන්ගේ කය සිසිල් වෙන්න පටන් ගන්නවා. හරියට නිකන් හිම වලාවක් උඩ ඉන්නවා වගේ, හිම ගර්භයක් උඩ ඉන්නවා වගේ ශරීරයට දැනෙන පුදුම සුවයක්, පුදුම සිසිල් බවක්. දැන් ඒ සුවය සිසිල් බව දැනුණ කෙනාට මේ භාවනාව තව ඉස්සරහට වඩන්න කොච්චරනම් ආසද ඉස්සරහට යන්න. නමුත් ඒක නොදැනිච්ච කෙනාට එහෙම ආසාවක් නෑ ආයත හැරලා දානවා. එහෙනම් මේ භාවනා ක්‍රමයෙන් ප්‍රතිඵලයක් හම්බ වෙන කම්ම ඉස්සරහට යන්න ඕනේ. ටිකක් කරලා අතහරින්නේ ඇයි? ටිකක් කරලා අතහරින්නේ ආරම්භ කරන්න වීරියක් තිබුණා. නමුත් ඒක පවත්වා ගන්න යන්න වීරියක් නෑ. අවසානයේ දක්වාම වීරිය කරන්න ශක්තිය නෑ. ප්‍රඥාව ප්‍රඥාව මත. නමුත් ප්‍රඥාව තියෙන කෙනා සුවය හම්බ වෙනකම් යනවා. සෝය ලැබෙන්න පටන් ගත්තට පස්සේ එයා ඊටත් වඩා ප්‍රීතියෙන් ඒ කාරණාව සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කවදාවත් මේ භාවනා කරනවා කියලා අද හෙට අනිද්ද කරලා සුමානයක් කරලා මාසයක් කරලා මේක අතහරින්න කියපු දේශනාවක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ කර්මස්ථානයේ උස්සේ ගමන් කරනවා නම් මට ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා තියෙනවාමයි. ඒ ප්‍රතිඵලය හොයාගෙන ගමන් කරන්නයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් උපදෙස් දුන්නේ. ඒ ප්‍රතිඵලය හොයාගෙන යන්න නම් මේ ප්‍රඥාව හොඳට තියෙන්න ඕන මන්දභාවයක් නැතුව. හිතට ප්‍රශංසා කරන්න පුළුවන් විදිහේ ප්‍රඥාවක් තියෙන්න ඕන. මේ කාරණාවත් මනාව සිහිපත් කරලා හැම වෙලාවෙම මේ ප්‍රඥාව දියුණු කරන ක්‍රමයක්ම මම පවතින මේ මොහොත කොච්චර අගේද කියන කරුණ හිත හිතා මගේ භාවනාව පිළිබඳව තියෙන උනන්දුවම උනන්දුව වැඩි කරන්න ඕනේ. මට හෙට භාවනා කරන්න බැරි වෙන්න පුළුවන්. හෙට මම ලෙඩ වෙන්න පුළුවන්. අද මේ ටිකක් හරි මම ටිකක් හරි කරගන්නවා. මාර්ගඵලයකට නාවට ධානා මට්ටම් වලට නාවට නමුත් බුද්ධ වචනයටනේ මම යෙදුනේ. ඒක මට වටිනවා. ඒක කෝටි ගණක් වටිනවා. ඒ කුසලයේ. ඒ නිසා හෙට බැරි වෙයි. අද මම මේක කරගන්න ඕනේ කියන උත්සාහයම හැම වෙලාවෙම හැම වෙලාවෙම ඇති කරගත යුතුයි කියලා තීරණය කරන්න ඕනේ.